අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියුරණි මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට සැලසුම් කරලා නම් තිබුණේ අපි මේ වෙලාවේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට නමුත් මේ විදුලිය නැති වෙලා ඊට පස්සේ අපිට විදුලි උත්පාදක යන්ත්‍රය වැඩ කරන්න තු ගිහිල්ලා. ඒක නිසා මේ වෙලාවේදී අපිට මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල කිරීමට අවශ්‍ය කරන විදුලියේ සහයෝගය නොලැබී ගිහිල්ලා තියෙනවා. ඒක නිසා මම මේ කතා කරන විදිය ඇහෙනවා නම් අපිට මේක කරගෙන යන්න පුළුවන් නැත්නම් යෝජනා කරනවා මේ පැයේ භාවනා කරලා උත්සාහ කරලා බලමු මේ දෙක තුන හතර පරියන්කේට අවස්ථාවේදී ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල කරන්නද ඒව නැත්නම් අපිට පහෙන් පස්සේ නම් විදුලිය ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා දෙපාර්තමේන්තුවෙන් ඒ අනුව අපිට අපි එකතු වෙලා වෙලා වැටියට කාලසටහනේ සුදුසු වෙනසක් කරන්න වෙනවා. මේව කතා කරනට ඇහෙනවද? ඒකට ලීනගේ මහත්තයා කටහඬත් ඇහිද? ඇහි කියලා හිතුනේ. අපි තානින්නේ එක්ක මේ වෙලාවේ භාවනා කරනවා නැත්නම් දෙක තුන භාවනා කරනවා මේ තුන හතර ඒ නිසා මේ වෙලාවේ ධර්ම සාකච්ඡා කරන්නේ දැන් මේ කටහඬ ඇහෙනවා කියන පදනමේ. ඒතර වාර්තාගත වීමක් වෙන්නේත් නැහැ. මේ විද්‍යුත් තද විකාශනයකුත් නැහැ. ඇහෙනවද මේ කියන එක? වාර්තාගත වෙන්නේ නැති නිසා 3 4 යදාගත්තොත් හොඳයි නේද? නෑ 3 4 වෙනකොටත් විදුලිය එයිද නැද්ද කියන එක අපිට විශ්වාස කරන්න බෑ. ඒක නිසා අපිට මේ අපිට විනිශ්චය කරන්න වෙනවා. මොකද අපි පැහැදිලි විශ්වාසයක් තිබ්බා අපේ විදුලි උත්පාදක යන්ත්‍රය අපට මේ වෙලාවට උදව් කරනවා කියලා. අද ඒකත් අපිට මේ අරියාදුරිටලා තියෙනවා. ස්ටාර්ට් වෙනවලු කරන්ට් එක දෙන්නේ නැහැ. ඉතින් ඒක රිපෙයා කරන්න හම්බෙන්නේ නැහැ පැයෙන් දෙකේ. ඉතින් ඒක නිසා මොකක්ද අදහස් පිළිසෙ. හ්ම්? ඒ ෆෝන් එකේ පිටිකට ලින්ක් එක කරගන්න කොහේද? පැටිගත කරනවා මේකෙත් කරන්න පුළුවන් නේ. ස්වාමීන් වහන්සේගේ කතාවට පැටිගත කරනවා මේ ප්‍රශ්නාර්ථය. ඔව්. නෑ ඒකට ලියනගේ මහත්තයත් මෙතන තියාන ඒකත් අපිට පිළියම් කරන්න පුළුවන්. ඉතින් අපි මේ වෙලාවේදී භාවනා කරනද සද්ද මේ ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙල කරනවද කියන එකයි අපි විනිශ්චය කරගන්න තියෙන්නේ. තුනයි. ඒ එමනම් පිරිමි පක්ෂේ ඉන්නම් භාවනා කරන්න වාඩි වෙලා වගේ කාන්තා පක්ෂේට එනම් ආපහු ඉන්න තැන් වලට යන්න වෙනවා. දැන් මොකද කියන්නේ ඔක්කොගෙම කැමැත්ත තියෙන්නේ භාවනාවට කියන එක තමයි. ඒ මේ කට්ටිය කියනවා ඇහෙනවා කියලා. පිරිමි පක්ෂේ කියන ඔක්කොටම ඇහෙනවලු මෙහෙම යන්න පුළුවන් කියලා ඉස්සරහට. හොඳයි. අපි නිසා සාකච්ඡා කරන පැත්ත දිනවනවා. භාවනා කරන පැත්ත පරද්දනවා. ගණන් වලින් තව ටිකක් කියලා කරනවා. ආයෙත් මෙතෙන්ට ඒ නිසා අපි මේ දී ඇති තත්ත්වයට තෙදී ප්‍රශ්නේ සභාගත කරන විදිහට මම මේ ළඟට එන්න මෙතෙන්ද මේ මැෂින් එකත් පොඩ්ඩක් මෙහෙන් අරන් තියන්න මේ දීනකේ වාත්‍යයට අපි දෙන්නට කටහඬ එන විදිහට දැන් අපි එනම් ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අවසරයි ස්වාමීන් වහන්සේ පින්නත් ස්වාමින් වහන්සේ මම අද දින පාන්දර සක්මන් භාවනාවෙන් පසු පරයන්ක භාවනාවට වාඩි උනේමි. මාගේ හිත කයට යදවුවෙමි. ඒ අවස්ථාවේ ශරීරයේ පැවතුන පිට, පපුව සහ කකුල්වල කම්පන චලන පිළිබඳව අවධානය යොදවෙමි. ඉන්පසු නාසිකාග්‍රය මත සිහිය පවත්වාගෙන ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය දෙස බලා සිටියෙමි. දිග, කෙටි ආශ්වාස ප්‍රශ්වාසද ඊට හොඳින් දැනුනි. මේ ක්‍රියාවලිය සියුම් වී ගොස් ඊ타ම සියුම් තත්ත්වයටපත් උනේ. මෙදෙස සතුසින් බලා සිටි මාහට ආස්වාස ප්‍රස්වාසයේ මුළුමනින්ම නොදැනුන අතර පපුව මැද සිදුවෙන සියුම් කම්පනයක් පමණක් දැනුනි. තව වේලාවකට පසුව නාසිකාග්‍රයේ අසල ඊතා සියුම් රෝදයක් එකතන කරකෙන්නාක් මෙන් වායු චලනයක් බොහෝ වේලාවක් පැවතුනි. ඇස් ඉදිරිපිට සුදු පුළුවන් කැටි ඉහළ සිට පහළට හතරවරක් පමණ චලනය වන බවක් දැర్శන වී ඒ නැතිව ගියේය. නාසිකාග්‍රයේ අසල චමත්කාරව ඊටාම සියුම් චලනයේ බොහෝ වේලාවක් පැතුණු අතර මා තුල දිගු නිහඬියාවක් ඇති වී තිබුණි. කිව නොහැකි තරමේ සුවයක් ඒ නිහඬියාව තුල අත්විඳ අතර අවට සිටින කිසිවහු ගැන අවබෝධයක් නොතිබුණි. තනිව මා පමණක් සිටින බව දැහැඟුණි. මේ සියලු තත්ත්වයන් තුල මාහට බාහිර ශබ්දද ඇසුණා. නමුත් ඒ කිසිවක් කෙරෙහි අවධානය යොමු නොවුණා. මෙසේ මම පැයක් පමණ ගත කර තිබුණි. මේ ආකාරයටම අද දහවල් දත්වින් දෙමි. මම මෙහිදී දිගටම මූල කර්මස්ථානයේ සිටි අතර මගේ සිත වෙන කිසිවකට නොගියේ හිසේ හෝ ශරීරයේ කිසිදු වෙනෙන ගතියක් මම ආශ්වාස ප්‍රශ්වාසයේ මුල මැද අග නොතිබුණි. තේරුම් ගැනීමට උත්සාහ කළත් සිදු වූ කම්පන ඊතා සියුම් හා වේගවත්ව සිදු බැවින් එසේ කිරීමට නොහැකුණි. ගරු ස්වාමීනි මාගේ ගැටලුව වන්නේ මේ භාවනාවේ ප්‍රගතියක්ද කියා දැනගැනීමටත් එසේ නැතහොත් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ මුල මැද අග නොහැටීම තවදුරටත් දියුණු කරගත යුතුද යන තත්වයක්ද යන්න දැනගැනීමටය. ඔබ වහන්සේට දීර්ඝාෂ පතමි. තෙරුවන් සරණයි. මේක තමයි මම ඊයේ ධර්මදේශනාවේ මතක් කරේ. මේ කොච්චර භවනා දිනුනා සැකේ ඕන වෙලාවක තියෙනවා. ඒක වළක්වන්න මොන උත්තරේ දුන්නත් හරියන්නේ නැහැ. නමුත් ඒ නිසා කරලා කරලා Tamanටම තේරෙනවා නම් මේක අතමාරු මේ අත්තරද්දක්ද දැන් භවනා දිනුවක්ද කියලා මේ විශ්වාසය විතරයි අන්තිමට ඉස්සරහට යන්න ඉතුරු වෙන්නේ. ඒ වුණත් හැම වෙලාවෙම අපි අහනවා මේක ඉස්සරහටද ගියේ පස්සටද ගියේ මේ තමතේද මේ විපස්සනාවද කියලා. එහෙනම් අරෝණ පේන එකද හොඳ නැති එකද හොඳ කියලා මේක ඕම වෙන්න දෙන්න. වෙන්න දීලා කවදා හෝ මේ සැකේ නැති වෙන තැනක් එනවා. සෝවන් වෙනවා කියලා කියන්නේ ඇත්තට මෙච්චරයි. මේ සැකේ තියෙන තාක්කල් ඉතින් කොච්චර භාවනා කරත් විස්තර ටික හොඳයි. ප්‍රශ්නේ විතරයි අපිට තියෙන ප්‍රශ්නක් වෙලා තියෙන්නේ. ඉතින් මේ මෑතක ඉඳලා මට පෙන්නලා තියෙනවා යම් කිසි කෙනෙකුට හොඳ භාවනා අත්දැකීම් ලැබිලා අපි හිතමු ඒක සෝවාන් මාර්ගඵල ඥානයි කියලා ඒකටත් සැකේ. ඊට පස්සේ කවදාකවත් නැති විදිහට ඒක ගැන කැකිය ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඒක නිසා ඒකට දෙන්න ගුරුවරෙක් වශයෙන් දෙන්න උත්තරයක් හෝ ගෝලෙක් වශයෙන් දෙන්න උත්තරයක් හෝ මූල ධර්ම උත්තරයක් නැහැ. මේක දිගට කරගෙන යන්න බාධායි නම් පමණක් අපි පිළියම් හොයනවා. මේක දිගට කරගෙන යන්න බාධාවක් නැත්නම් තව කෙනකින් අහුවට ප්‍රශ්නයක් නැහැ. කිසිම විදිහට විශ්වාසය දෙන්න බෑ. ඒ සුත්තමේ ඥානය අවශ්‍යයි, සීලය අවශ්‍යයි, සකච්ඡාව අවශ්‍යයි. දිගට මේකේදී සමත විපස්සනා කරන්න. කරනකොට Tamanටම තේරෙනවා මේක අද්දුටුව කියලා කියන්නේ අත්දැකීම කියලා කියන්නේ. ඉතින් ඒක තමයි ඉස්සරහින් තියාගන්නේ. නැත්නම් කීත හැකි යන විදිය හරි කියලා. නමුත් මම මේ කියන්නේ වචන ටිකක් බලලා විතරයි. තමන්ට මතුවෙච්ච හැඟීම මේක විශ්වාසයේ දිහාට අවිශ්වාසයේ දිහාට යන්නේ සැකේ දිහාට යන්නේ නිසක දිහාට යන්නේ කියන එක මේ කෙනාගෙම මට අහන්න. එළියපෙකන කැමැතිද ඒ පිළිබඳ අදහසක් ඉදිරිපත් කරන්න. Tamanda තියෙන්නේ සැකේ වැඩිවීමක්ද අඩුවීමක්ද එහෙම නැත්නම් අනිශ්චිත භාවයේ වැඩිවීමක්ද අඩුවීමක්ද කියලා කැමැතිද කට උත්තර දෙන්න. බාහිර ප්‍රශ්න ලියන්නේ නැතුව ඉතුරු ටික ලියනකොට නම් කියනකොට නම් විශ්වාසයක් පේන්න තියෙනවා. ප්‍රශ්නයක් නැගීමෙන් මේ ඔක්කොම ටික ආයසරයක් ප්‍රශ්න කර තත්ත්වයටපත් වෙන එකයි මට ප්‍රශ්නයක් අහන්න සිද්ධ වෙන්නේ. නැත්නම් ඒකත් අනිත් දවසේ ලියනකොට ලියන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙපා නමදෙමි අවසරයි මාගේ පරයන්කය මෙසේ පැහැදිලි කළ හැක භාවනාවට වාඩි වූ සැනින් හුස්ම රැල්ල නාසයට පහලින් උඩුතොලට උඩින් ඇති ස්ථානයක ආශ්වාසයක් ප්‍රශ්වාසයක් හැපේ ඒ ඉදිකට තුඩක් තරම් සියුම් සියුම් ප්‍රදේශයේකි මේ தત્ත්වය ඊයේ අදත් දිගටම ඒ අයුරින් පැවතුනි එමෙන්ම ඔබ වහන්සේ දෙසූ පරිදි සාමාන්‍ය භාවනා නොකරන වේලාවන් හිත් මගේ ශරීරයේ කම්පන මාහට දැනේ. ඇසිපිය වේගෙන් ගැසේ. දත් එකටක ගැටේ. සියුම් කම්පනයක් මුළු ඇඟ පුරා දැනියයි. ඒ නැවත නොදෙනියයි. මා අසසාගෙන කය දෙස බලත්ම එම ක්‍රියාව නැවත සිදුවේ. ඔබ වහන්සේගේ මේ කරුණු ගැන දක්වන අදහස දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේගෙන් මේ කරුණු ගැන දක්වන අදහස දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට උතුම් නිවන් සුව පතමි. යම් කෙනෙකුට මේක දිගට කිරීමේ කුසල ඡන්දේ පහළ වෙනවා නම් මේක තමයි මම කළ යුත්තේ මේක තමයි මම සාතික කරගත යුත්තේ මේක තමයි මම සැකහැර දැනගත යුත්තේ කියනවනම් හොඳයි දැන් ඉන්නේ මේ සැකයකට යන්නේ මිශ්‍ර මේකයි කම්පන චංචල දැනුන්නේ දැන් දැනෙනවා මේක ලෙඩක්ද එතන මම භාවනා ආරමුණ මාරු කරන කියලා ආදි වශයෙන් සැකේනවනම් ඉතින් එතකොට භාවනා ප්‍රගතියක් වෙන්නේ නිසා කරන්න කරන්න කරන්න මේ කරන දේම නැවත නැවත කිරීමයි භාවනා කරන කෙනෙක් තමයි ඒ සඳහා කුසල ඡන්දේ පහළ වෙනවනම් තව කෙනෙක්ගේ අදහස් වීම සරලට කමන්නේ නැහැ. නමුත් Tamange ඒ විශ්වාසය විතරයි අන්තිමට Tamanට ඉතුරු වෙන්නේ. ඒ නිසා නිසක භාවයක් වෙනවනම් ඒ නිසක භාවය ඊටන්න බුද්ධ බුදුආමර කෙරෙහි තියෙන ශ්‍රද්ධාවේ නිසක භාවය කියන්නේ ඕක තමයි. ධර්මයේ කෙරෙහි ඇති නිසක භාවය කියන්නේ ඕක තමයි. සංඝයා කෙරෙහි ඇති නිසක භාවය කියන්නේ ඕක තමයි. සීලය පිළිබඳ නිසක භාවය ඕක තමයි. ඔය පිටකෙටින් ඇහුවට පිටකෙටින් මොකක්වත් හම්බෙන්නේ නැහැ. නිසා Tamanට ඇති වෙලා තියෙන ඉන්ටෙන්ඩ් මේ කරන්න ඕනේ කියන හැඟීමක්ද එහෙම නැත්නම් මේක දාලා ගහලා වෙන විදිහකට කරන්න ඕනේ කියන හැඟීමක්ද කියලා මම කැමති එළියුප එක නයි දැනගන්න. මට ධෛර්යය කියලා ඒ විදිහටම කරගෙන යන්න කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. උත්සාහවන්ත වෙමින් ඉන්නවා සතිපත්තේලා කරන වැඩ කටයුතු සතියෙම කරන්න හැම වෙලෙම උත්සාහයෙන් ඉන්නේ. ඉච්චර තමයි. ඒක තමයි අනිකාටත් අනිත්‍යටත් අයත් එක බෙදා ගන්න තියෙන දේ. මේකේ සැක භාවයේ තියෙන තාකල් අය මේක අයට වැඩි. ඒ කියන්නේ ණයක් ණයක් වෙනවා. එන්නේ විශ්වාස භාවයේ පහළ වෙනවා නම් අපිට තේරෙයි මෙතෙක් කල් අපිට මේ වගේ ඉස්තර අල්ලලා යන අත්දැකීමක් තිබුණේ දැන් තියෙනවා. ඒත් මේක අත්දැකීම් අධිකම තියෙන නිසා අපි නැවත නැවත කරන්නේ. නිසා කුසු. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්ණාති පදහති කියලා මේ කුසල ඡන්දයක් ආවොත් එයා වෑයම් කරනවා ජීවන රටාව සකස් කරගන්න. ඒකට කියනවා සම්මා ආජීවය කියලා. ඊට පස්සේ භාවනා කරනවා. නැවත නැවතත් ඒකගෙන හිටියත්, ඇවිද්දත් මොන දේ කරත් අත්දැකීම ලබන්න කිරුවට පස්සේ තමයි ප්‍රධාන වීර්යයක් එනවා. මම මෙච්චර කල් කොහොමදද හිත හේතුවේ දැන් නම් ගුණයක් තියෙනවා. දැන් ඒක එල්ලයක් තියෙනවා. ඒකට කියනවා ඒ කුසල ඡන්දයට පස්සේ පහළ වෙන චෛතසිකේ තියෙන අදිමොක්ඛ චෛතසිකේ කියලා නිසක බවක් එනවා. මේ කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. මේක තවත් අහන්න දෙයක් නැහැ. කියලා නිසක බවක්. අපේ මේ කන බත් තිරවන්නෙම මේ සැකේටමයි. උදේ ඉඳලා හැන්ද වෙනකම් බයයි සැකෙන් ජීවත් වෙන්නේ. නිසක භාවයට පස්සේ තියෙන ඔච්චරම කණ්ඩෝනේ නෑ. ඔච්චරම නටන්න ඕනේ නෑ. මේ නිසක භාවයේ කුසල ඡන්දේ අධිමුඛ චෛසිකයෙන් කරන පෙරදක්ම කියලා කියනවා. තමන්ගේ ජීවිතේ ඉස්සරහ පේන්න මෙන්න මේකයි කරන්න ඕන කියලා දැනෙන්න පටන් ගන්නවා. ඒක තමයි අපි මැරෙන්න ඉස්සර අත්දැක ගන්න ඕනේ. ඉතින් ඒක අනුගෙන් ඇහුවට මම නැවතත් කියනවා ප්‍රශ්නයක් නැහැ. ඒවට කවුරු මොනවා කිව්වත් වැඩක් නැහැ. Tamange හිතේ තියෙන ආත්ම ශක්තිය භාවනාවෙන් වැඩෙනවනම් ඒක තේරෙන්නේ Tamanටමයි. ඒකයි කවුරු කිව්වත් නැගත් Tamanටමයි තේරෙන්නේ. අන්න ඒකත් ඒ රචනෙට දාන්න පුළුවන් නම් එහෙනම් අහන්න දෙයක්වත් නැහැ. රචනෙට ටික දාන්න තරම් අපිට කලීලියක් තියෙනවනම් භාවනාවේ ප්‍රශ්න අහන්න දෙයක් නැහැ. අපි ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. හිතෙන් ආපු නැති සැක තියෙන අයට ධෛර්යය ඇති කිරීම සඳහා. තෙරුවන් සරණයි අතිගෞරවනීය ස්වාමීන් වහන්ස ඊයේ සක්මනේදී දෙපාය තුල සතිය රඳවා ගැනීමට අධිරන් කළෙමි. වැලි මත දෙපා තබමින් සක්මන් කරන විට වැලිවල ගොරෝසු බව, තෙත බව මෙනෙහි කළෙමි. ඔසවනවා, යවනවා, තබනවා ලෙසද එහි මුල මැද අග ලෙසද දකිමින් පියවරින් පියවර සක්මනේදී ගුවන් නියමයේ ගගන තලයේ ගුවන් යානයක් පාලනය කර අයුරු සංජානනය විය. මනසේ පාලනයේ මත දෙපා ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරය චිත්‍රපටයක රූපරාමු හසුරන ආකාරයට මෙනෙහිවන්නට විය. ඔසවනවා මුල මැද අග මේ කාලය තුල චිත්තක්ෂණ කෝටි ගණනක් ඇතිව නැතුව යන හැටිද රූප වේදනා සංඥා සංකාරයන් පංචස්කන්ධය සෑම ෂණයකම ඇතිව නැතිව යන ආකාරයද මෙනෙහි කෙලෙමි. උත්පාද තితి බංග ලෙස නාම රූප ක්‍රියාකාරීත්වයන් මුළු සක්මන තුලම ක්‍රියාකාරී වන ආකාරය මෙනෙහි කෙලෙමි. වැලි මත දෙපතුල් ඝර්ෂණයේදී වැලිවල ගොරෝසු බව, තෙත බව, දෙපතුල්වල සියුම් බව තුල රූප වේදනා සංඥා සංකාර විඥාන යන පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වය මෙනෙහි කිරීම උත්සාහ කළෙමි. සක්මණෙන් පසු පර්යංකයේදී ආනාපානයේ මූල කර්මස්ථාන ලෙස මෙනෙහි කිරීමට අධිරන් කරගෙන පූර්වකෘත්‍ය සිදු කිරීමට පටන් ගතිමි. බුදුගුණ සිහි කරත්ම මගේ සිතේ ක්‍රියාකාරීත්වය නතර වූ වාදයයි මට අමතකය. දැස් පියවි ලා අඳුරකින් මා වෙලා ගති. මිනිත්තු 10ක් 15ක් වන එසේ සිටිද්දී මා නිදින් නිදි නැති බව සිහි වී ආනාපානය මෙනෙහි කිරීමට පටන් ගතිමි. නමුත් මට ආනාපානය වැටහුණේ නැත. ක්ෂණයකින් මට මහත් අපහසුාවක් දැනිනි. මගේ ලය තුල ඉලයට තද තදවන්නට විය. මට මහත් අපහසුතාවක් දැනෙන්නට විය. මුළු ශරීරෙම උණුසුම් විය. තදින් දාඩි දමන බවද හුස්ම ගැනීමට වෙහෙස කර බවද තදින් දැනුනි. මම වෙරදරමින් හුස්ම ගැනීමේ මහා සටනක යෙදුමි. යෙදුණෙමි. වේදනාවෙන් මා දඟලන ආකාරය හොඳින් බලා සිටියෙමි. මම භාවනාව යෙදෙන බව මට සිහිපත් වුනි. මහත් වෑයමකින් නැවතත් ආනාපානයේ සිහිපත් වුනි. ආනාපානයේ සිහිපත් තත්ම හුස්ම ගැනීමේ අපහසුව ඉලයට තදීම අතුරුදහන් විය. මට සිහි කල්පනාව ඇති විය. උගුර මුල දිව දෙපස තද වී තිබුණි. මම නැවතත් ආනාපානය මෙනෙහි කරන්නට නමුත් මුළු පරිණාමකයම තුලම ආනාපානය පැහැදිලිව දැනගන්න ලැබුණි. මගේ සිත පාළු අඳුරකින් වැසී ඇති බවත් කලින් පැති වේදනා අඩුව යන සැටිත් නිරීක්ෂණය කරමින් සිටින විට පරිණාමක අවසන් බව අවට සිදු කලබලකාරී බවින් තේරුම්ගෙන දැස්සර වටපිට බැලීමි. මෙයට පෙරද මෙවැනි අත්දැකීම් වාර කිහිපයක් ඇති වී මා භාවනාව අතහැර වෛද්‍යවරයෙක් කරා යාමට සිටින විට ඔබ වහන්සේට එම ගැටළු ඉදිරිපත් කිරීමෙන් පසු මගේ බිය තුරන් විය. ගෞරවනීය ස්වාමින්වහන්ස මීට දින දින දෙකකට පෙර ඉතා හොඳින් ආනාපාන නිරීක්ෂණය කරමින් කොඳුවැට පෙළ අත්තක්ෂයේ ඇදී ඇදී ඉහළට ගොස් මොලේ සියුම් ශෛල ක්‍රියාකාරී විද්‍යුත් ධාරා මොලේ සිසාරා ගමන් කළ ආකාරයත් පසුව සුසුම්නාව දිගට ඇදී පැවති බව ලිහෙමින් දුන්න ක්‍රමකමේ නැවි පහතර ගමන් කරමින් හිස පහළටම පහත්ත ටික වේලාවක් තිබී නැවත දුන්න ක්‍රියාත්මකව ඉහළට ගොස් සිටීමත් ටික වේලාවකින් නැවත පහළට ගමන් කිරීමත් මෙසේ වාර කීපයක් සිදුවීම වාර්තා කළේ මාය. මේ අතතුර වරින් වර ආනාපානය මෙනෙහි කරමින් වේගවත් හුස්ම ගන්නා මට මත ගත්තා මට මතකය. මෙසේ මතකයේ සිටින මතක් වන විට සතුටක් දැනෙන ආනාපානය සමග ඊතා පාළු මූසල මතක් වන විට බියහා ජුගුප්සා ජනක හැඟීම් ඇතිවන ඇතිවන ආනාපාන පිළිබඳ ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේගේ නිරෝගී බව වර්ධනය වී දීර්ඝාස ලැබ නිවින්න දැනසේවා. තමන්ට එන දෙයට එන දේ ඉඩයක්ලා ගියොත් මේ හිත සම වේලාවක 100%ක්ම බ්‍රහ්ම සැපයක් තරම් දෙනවා. අනිත් වෙලාවට අපාදුකක් දෙනවා. එයාට ඕනේ නම් ඕන දෙයක් දෙන්න. මේ ශරීරයට තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒක නිසා මේ වෙලාවෙදී මේ වෙන දේ ඉවර වෙනකන් ඉන්න බලන්න. මොන්න තරම් බයක් ඇති වෙලා ශරීරයේ දෙඩ රෝග වෙනවා කිව්වත් ඉවර වෙන පුදුම සාන්තියකින් පුදුම නිෂ්කලංක භාවයකින්. ඒ පුදුම නිෂ්කලංක භාවය ඉවරෙන්නේ ආයෙලදකින්. ඔය දෙන්න එකිනෙකට ප්‍රත්‍යুৎපන්නයි. ඉතින් අපි ලෙඩ වෙනකොට බෙහෙත් වෙදකම් කරන්න හදනවා. එතකොට එතකොට අපිට මේ සෝව වෙනකොට ඉබේ සෝව වෙනකොට තියෙන සැපේ කවදාකවත් දැනෙන්නේ නැහැ. මේක ඉතින් භාවනාදී ළඟ ළඟ වෙනවා. මේ ඉඳපු ගමන් තද්ද බල සුඛයක් ඇවිදලා ඒත් එක්කම තදබල දුකක් එනවා. මේ දක්ෂයා වෙන්නේ මේ දෙකම හරහා දිගට කරන කෙනා. යම් වෙලාවක සුඛේ ඉවරච තැනක පහනන්නත් ඉතින් පොත් ලියන්නේ ඒක. අප්පා අනිකට කියලා දෙන්නවනේ මේ සුඛේ උපදින හැටි ලියන්න කියලා. ඊට පස්සේ ආය භාවනකොට දුකකින් කෙලවර. දුකෙන් ඉවරච එකන කියනවා භාවනා කළ පිස්සු ඇදෙනවා. ඕක කරන්න එපා. එක්කෙනෙකුටවත් ඔක දිගට කරගෙන යන්න බැරි නිසා මේ අතරමැද පොත් ලියන්න යන්නේ. අදහස් වමාරු කරන්න හදන්නේ. අනුන්ට කියලා දෙන්නේ. ඉතින් බුදුජානනාංශය කියන්නේ නිවන් දකින්න ඕනේ නම් ඔය කොයි ජවනිකාව තිබ්බත් දිගට යන්න. සතත අභ්‍යාසය කරන්න. ඒ තියෙන කෙනා නිවන් දකින්න. ඒකට සාමාන්‍ය කෙනෙක් ඉවසන්නා නිවන් දකින්න. අපිට වෙලා තියෙන්නේ අපි මේකට හොඳයි මේකට නරකයි කියලා එක එකදී නිකන් gadulක් තිබ්බා වගේ කොහොම නතර වෙනවා. නැත්තම් පල්ලමක් හම්බෙච්චලා වගේ කඩාගෙන යනවා. මේ දෙකම හුදු මානසික ක්‍රියාකාරකම්. මනෝපොබ්බංගම මනෝසෙට්ට මනෝමය ක්‍රියාකාරකම් කියලා තේරුම් ගත්තට පස්සේ අපි මෙතෙක් කල කොච්චර ඉසాత බැඳගෙන ඇඬුවද කොච්චර සතුටට පාටි දැම්මද මේ ඔක්කොම අපිම කිචි කවාගෙන hina වෙනවා වගේ වැඩ. ඒ නිසා මේ වගේ චක්‍ර රාශියක් ඇඬරින්ද ඊට පස්සේ විශ්වවිද්‍යාලෙ උගන්වන්න බැරි තරම් දෙයක් මේ භාවනා පරියන්කේදී අත්දකින්නවා. ඒක දෙන්නෙකුට බෙදා ගන්නත් බෑ. ඒ වගේම කායික කොපි කරලා ගන්නත් බෑ. අත්දැකීමයි තියෙන්නේ. ඒ නිසා මේවා වැඩි වෙන්න වැඩි වෙන්න භවනා තල තුනක්ම වැඩි වෙනවා. භවනා ශේෂ්ත්‍රේ තමංග විශේෂ ශේෂ්ත්‍ර වැඩි වෙනවා. ඒ නිසා එන පෞෂත්වයක් ඕනේ. ඔය මොන જાතියක් ආවත් මොන ලෙඩක් ආවත් සුවයක් තියෙනවා පිටිපස්සේ. මොන සුවයක් ආවත් යහපත් ලෙඩක් තියෙනවා. ඉතින් ওই දෙකේ නොටි ඉසාලක වදගෙන අඬනකොට තමයි දොස්තරලාට ලාභ. දොස්තරනෝලා කැමති නැහැ. ඌව කියනවාට ඒගොල්ලෝ කියන්නේ ලෙඩක් ඇච්චාම පොලිමට එන්න කියලා. බෝ එනදි පොලිමේ ඉඳන් ගන්න දොස්තරලා බෙහෙත් ලෙඩ නොවී ඉන්න බෑ. එක එක්කත් මැරෙන්නේ නැති බෙද්දු නැහැ කවුරක්වත්. හැම වෙලාවෙම මැරෙනවා. ඒ හේතු හරියට අපිට උපදෙස් දෙනවා දුන්නාට මොකද ඒගොල්ලන්ගේ පැත්ත බලනකොට ඒගොල්ලන්ටත් ලේද. දොස්තරනෝලා තරහ වෙන්න එපා. එහෙම කිව්වට මම. ඒ හැටි මේ භාවනා කරන මනස මොනම දෙයකටත් මයින් කරන්නේ බලනවා මේක හරහා යන්න. ඔය ආස්වාද ප්‍රසවාසයේ මුලැමැදාක බලනවා වගේ මේ මතුවෙන ඊළඟට අඹරවගෙන එන වේදනාවේ මුලැමැදාක බැලුවොත් අවසානයේ මැදදී දැනෙන අපසහනයේට දුකට සාපේක්ෂව ඊහා සමාන සැපයක් ලැබෙන කිවරචිවා. ඒක විඳින්න දෙන්නේ නැහැ අපි බෙහෙත් කරන්න බෙහෙත් නොකර හිටියොත් ඒ ස්වභාවයෙන් සුවය පුදුමාකාර විදිහ ආහාර රුචි ඇති කරනවා කර්මන්නේ කරනවා හිත ප්‍රබෝධවත් කරනවා. බෙහෙත් නිසා දෙන්නේ නැහැ. ඒ නිසා ඇඟට යන්න දෙන්න. මේ මදි ඔය වගේ නෙවෙයි ජීවිතේ දැහ ගන්න සුළු කෙස් වලින් අල්ලලා වතුරේ තද කරගෙන ඉන්නවා වගේ. එහෙම නැත්නම් කුපුරන ගිනි කුපුරන ගිනි කන්දක් උතුර විසි කරා වගේ. එහෙම නැත්නම් මේ පපඩමක් තියලා පෑගුවා වගේ චප්ප වෙන විදිහට මේ ශරීරයට පුදුම විදිහට පෙන්නවා. හරහා ගියාට පස්සේ පේනවා මොනවාක්වත් වෙලා නෙවෙයි හිතේ කරන දේ. ඊට පස්සේ සැප දෙනවා ඒ ඔක්කක්වත් අපිට ඉන්න සැප සම්පත් සුඛෝභෝගී වස්තු වලින් නෙවෙයි හිතෙන් සැප දෙනවා. ඉතින් ඒක ඒක මුළු ශේෂ්ත්‍රය දක ගන්න නම් ගොඩක් කල මේ විදිහට මේ විවිධාංගීකරණ වෙන අත්දැකීම් අර්ථේ දිගට භවනා යනවනේ ඒක මේ සාමූහික කමඨාන් සුත්ත කිරීම ලැබෙන අතවාසියක්. කාට හරි වෙනකොට තව කෙනෙකුට තේරෙනවා මටත් මේ වගේ ටිකක් වෙලා තියෙනවා. මං හිතුවේ නෑ භාවනාව කියලා. නමුත් බලන්න යනකොට භාවනාදී අනිවාර්යෙන් මගදී හම්බෙන පෙරමග ලකුණු නැත්තම් මගපත් දෙපස ලකුණු තමයි මේවා කියලා ධර්ම සාකච්ඡාදී සමාජයකට එක ආහාරයක් වෙනවා. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අද උදේ පැයක් පමණ සක්මන් භාවනාවේ යෙදී පැයක් පමණ පරයන්ක භාවනාවේ යෙදුණෙමි. මම උදෑසන වැලිමලුවේ සක්මන් කරන විට මගේ දෙපතුලට පොළවේ ඇති සීතල ගතිය ගොරෝසු බව තදින් දැනුනි. පාදයේ තබන විට වෙනදා මෙන් විලුඹ ප්‍රදේශයේ මුලින් තබා ඇඟිලි සහිත කොටස පසුව පොළවට ස්පර්ශ වන බව දැනුනි. පාදයේ එසවීමත් සමග කයේ ඇතිවන සැහැල්ලු වීමත් සමග ඉදිරියට පැද්දී යන ආකාරයේද හොඳින් නිරීක්ෂණය කළෙමි. මේ අවස්ථාවේ මගේ සිතට කිසිම වෙන සිතුවිල්ලක් ආවේ නැත. මම මගේ සිත පිළිබඳවද මෙහිදී හොඳ අධ්‍යයනයක් යෙදුනි. එනම් පාදයේ ඔසවන්න සිතන විට තමයි මම පාදයේ ඔසවන්නේ. ගෙන යන්න හිතන විට තමයි ගෙන යන්නේ. පොළොවට තබන්න සිතන විට තමයි තබන්නේ. සක්මන් තිරුවේ අවසානයේ නැවතීමටද ආපසු හැරීමටද ඇතිවන සිතුවිල්ල නිසා ඇතිවන සිතුවිල්ල නිසා සිදුවන බව මම ගොඩ වේලාවක් අධ්‍යයනය කළෙමි. මෙලෙස පැයකට වැඩි වේලාවක් සක්මන් කිරීමෙන් සක්මන් කිරීමේ යෙදුණු මට පසුව සිරුරට මද විඩා ගතියක්ද දැනුනි. එමෙන්ම පාදයේ පටලැවි සිරුරේ සම්බර බව නැති වී වැටීමට යන ස්වરૂපයක්ද වාර දෙකක් පමණ ඇති විය. පසුව මම පරයන්ක භාවනාවට වාඩි වී පය සම්බරව තබාගෙන පැයක් පමණ භාවනා කළෙමි. මෙහිදී විනාඩි 5ක් පමණ යන විට මගේ හුස්ම රැල්ලේ ඊටාම සියුම් බවක් මට දැනෙන්නේ නැතු දැනෙන්නේ නැති ස්වરૂපයක් මට දැනුනි. එහෙත් මම දිගටම නාසිකාග්‍රයේ හුස්ම රැල්ල ස්පර්ශ වන තැනම සිත තබාගෙන ඒ ගැන නිරීක්ෂණය කෙලෙමි. එම අවස්ථාවේ උදරයේ පිම්බීම හැකිලිම සිදුවන බව හොඳින් දැනේ. මම වරක් ආයාසයෙන් හුස්ම ඉහළට ගත්තද ගත්තිටද මට වෙනදා තරම් හුස්ම රැල්ලේ සීතල උණුසුම් බව ස්පර්ශ වෙනවා නොදැනුනි. එමෙන්න කයෙහි කිසිම වෙනත් චලනයක්ද මට නොදැනුනි. වේදනාවක් මදක්වත් නොදැනුනි. මගේ සිතට කිසිම සිතුවිල්ලකින්ද බාධාවක් නොපෙනී බව මට තහවුරු විය. මම දිගටම පළමු ආශ්වාස ප්‍රශ්වාස කමටහන් මෙන් සිත පවත්වා ගිය නමුත් ඒ දැනුනේ නැත. ශරීරයේද සැලවීමක් පහළ දැමීමක්ද සිදුවේ නැත. තව තවත් කයෙහි සැහැල්ලු බවම මට වැටහුණි. අද භාවනාවේදී මා ලැබූ අත්දැකීම් මෙසේ දැක්කී දැක්වීම තුළින් එහි තිබෙන දුර්වලතා මට පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. මේ විදිහට භාවනාවට හිත ගියාට පස්සේ අපි ගෝ සක්මනට ওই සක්මනේ චේතනානු ක්‍රියා වෙනවා. ඒවා කලින් සැලසුම් කරපු එකක් වගේ වෙනවා කියලා දැනනකොට බාහිර ලෝකේ සියල්ලම අමතක වෙච්ච බව කාටවත් තේරෙන්නේ නැහැ. ඒකට ඒ තරම්ම අරමුණට හිත පිහිටලා තියෙනවා. ඒකට ඒක පිළිබඳව තොරතුරු ඕන තරම් ගන්න පුළුවන්. ප්‍රතිෙන්ට එනකම් නැගලුවට හම්බ වෙන්නේ නැහැ. නිසා ඉස්සලා අපි කරන්න ඕනේ මේ බාහිර ලෝකෙන් පුළුවන් තරම් හිතුවට අයින් කරන්න බෑ. යම් වෙලාවක හිත ගියොත් ඒකතරතුරු බහවහ එන වෙලාව කියලා කියන්නේ ලෝකේ ඒ තරම්ම වහවහ අමතක වෙලාව. ඒක තේරෙන්නේ නැහැ. යෝගාවචරයට තේරෙන්නේ සුත්තමේ ඥාණයෙන් විතරයි. එහෙම නැත්නම් අන්වේ ඥාණයෙන් විතරයි අමතක වෙනවා. ඒ නිසා අපිට මේ අරමුණක් යාලු කරලා තියන්න හිටියොත් යම් වෙලාවක යාලු කරගත්ත මූල කර්මස්ථානයේ වශයෙන් තියාගෙන අරමුණ බලන්න පුළුවන් නම් ඒ වෙලාව අම මැරලා හිටියට අමතක වෙන්න ඉඩ තියෙනවා. දරුවට කරදරයක් වුණාට ගෙට කිනි ගත්තට අමතක කරන්න පුළුවන් තරමක් මේ අරමුණේ තියෙන වශීකృత ශක්තිය. ඉතින් හොඳට පුරුදු කරලා තියෙනවා. නිසා පුරුදු කරලා ජප මන්ත්‍රය පුරුදු කරපේකන මන්ත්‍රේ මතුරලා වැඩ ගන්නවා වගේ මොන කරදරයක් මොන අමලියක් ආවත් ඒ අරමුණට හිත දාලා අරක එකෙන් යටපත් කරන්න පුළුවන් ගතිය අපේ හිතේ තියෙන පුදුමාකාර දුර්ලභකම. ඒක දන්නේ හරියටම බුදුහාමුදුරුවෝ විතරයි. නිසා කියනවා නිතරම හිත තියාගෙන ඉන්න අරමුණ තියෙන්නේ. ඒකට ලෝකේ තියෙන අරමුණ වලින් අපි නිදහස් වෙනවා. ඊට පස්සේ ලෝකේ තියෙන අරමුණ වලට දීලා බලන්න දීපු ගමන් මේ අරමුණේ නිදහස් වෙනවා. කදාකවත් දෙක කරන්න බෑ. ඉතින් මේක දැක්කට පස්සේ තේරෙනවා මිනිහෙක් කොච්චර මත් කරව ගන්න පුළුවන්ද කියලා. මිනිහෙක් කොච්චර නතු කර ගන්න පුළුවන්ද කියලා. වාල් කර ගන්න පුළුවන්ද කියලා. බැල තත්ත්වයටපත් කරන්න පුළුවන් කියලා. මොකද පේන එකද විතරක්ම අපි මත් වෙලා නතු වුණාට පස්සේ පිටලෝකේ පේන්නේ. මේ සතිය අන්තිමට දිනුනාට පස්සේ මට යමක් මේ වෙලාවේ නොපෙනෙන බව නැත්නම් මේ අරමුණේ හිත ඉන්නකොට බාහිර ලෝකෙ මට සද්ද ඇහෙන්නේ වෙන ගන්ධ රස නැහැ. මේ පහසේ විතරක් ඉන්න බව බුදුහාරගෙන දැනගනින් මූලධර්මය. ඒකට අත්දකපන් අරමුණට සමීප වෙන්න වෙන්න ලෝකෙන් ඈත් වෙනවා. ලෝකෙට සමීප වෙන්න වෙන්න අරමුණින් ඈත් වෙනවා. මේකේ නෑ ඥාන පිටින් බා. මේකේ නෑ උගත් නුගත් බවක්. මේ දකින්න දකින්න දකින්න බුදුරජාණන්සේ අවුරුදු 2600කට ඉස්සර දේශනා කරපේක දැන් එහෙමම ඔප්පු කරලා පෙන්නනවා. ඔප්පු කරන්නේ Tamanටමයි Tamanමයි. අරමුණට හිත ගියා කියලා කියන්නේ ලෝකෙන් ඈත් වෙනවා. ලෝකෙට හිත ගියයි කියලා කියන්නේ අරමුණෙන් හිත ඈත් වෙනවා. මේ දෙක අතර තියෙන්නේ චින්තාමය ඥානයක්, අන්වේ ඥානයක්, ඒකත් තේරුම් ගන්න පුළුවන් මනුස්ස මනස. ප්‍රත්‍යুৎপন্ন දෙයක් මේකට හිත යනවනම් අනිත්ව අමතක වෙනවා. ඒ අනිත්වට ගියානම් මේක හිත අමතක වෙනවා. ඒ නිසා මේක පොල් පිට පාගනවා වගේ කියලා කියන්නේ මේ පැත්තට පාදිනකොට මේක උඩ යනවා. මේක පාත් වෙනකොට මේක උඩ යනවා. දෙකම දැකලා ක්‍රියාන්න පුළුවන් බුදුහාමුදුරන් විතරයි. අපිට මේ කියපු දේ අනුව එක කොනක් අල්ලතයි. දැන් අරමුණට හිත ගියා කිය හැකියි. හැබැයි අපට තේරෙන්නේ ලෝකයේ අමතක වෙච්ච බව. ලෝකෙට හිත ගියා කියලා අපිට කියත හැකියි. ඒකට අරමුණ අමතක වෙච්ච බව දන්නේ නැහැ. මේ දෙකම දන්නවනම් ඒක ඉතින් සාරවත්ඥතා ඥානය කියන්නේ ඔකට තමයි. ඒක අත්දකින්නකොට තේරෙනවා එච්චර ඈත තියෙන එකක් නෙවෙයි. අපි හිතනවා මේකට වෙනම මේ බලි තොවිල් යා මේ යාන් හැලි කියවේ යාඥා කියවේ අවශ්‍යයි කියලා. තව පොඩ්ඩක් ඔබ දිගේ කරගෙන යන්න කරන ඊට පස්සේ ටෙලිවිෂන් එකේ channel එක මාරු කරනවා වගේ දෙමළ channel එකට දැම්මොත් සිංහල අහන්න බෑ. සිංහල ඇහුවොත් දෙමළ අහන්න බෑ. එච්චරයි ඒක මේ ටෙලිවිෂන් එකදී මැජික් කියන්නේ මේ වගේම තමයි මේ channels ටික අල්ලගන්න නැතුව අපි මේ වද දෙන කරදර කරන තණ්හාමාන දිට්ටි අල්ලන channel එකේ දුවන්නේ. එච්චරයි දන්නේ අපි. හැබැයි මේකේ ගොඩාක් channels එක. වෙන එකට දාන්න බෑ රස නැහැ එච්චර වෙලා. මේ තණ්හාමාන දිට්ටි උපයන channel එක හරි රසවත්, හරි සිද්ධි බහුලයි. ඔය උඩ බල බල ඉන්න පුළුවන්. හැබැයි සංසාරයකට පව් කෙරේ. ඒ වෙනකොට channel එක මාරු කරන තමයි බුදුහාමුදුරු ලෝක කෙනෙක් පහළ වෙන්නේ. පහළලා කියනවා මිනිස්සයා පංචවෝකාර භවයක් තියෙන්නේ. ඔය තමයි අල්ලාගෙන තියෙන එක කෙලස් නම්. විකල්පයක් හොයාගල්ලා, මැරෙන්න ඉස්සල්ලා, ලෙඩ වෙන්න ඉස්සල්ලා, වයත යන්න ඉස්සල්ලා, ඊගල්ලා ඒක හේම භූමියක් කරගෙන ජීවත් වෙනවා නම් ඒ මිනිස්සයා අනික් කට්ටිය තියෙනකොට කක්ක කරලා ගා ගන්න මිනිස්සයා කක්ක කරලා ගා ගන්න නැතු වෙනවා. එයා කක්ක කරන්නේ වැසිකිලි එක. ගා ගන්න අනිකට එකක් කළා ගා ගන්න ගාගල කියන මේ කක්ක ගඳයි කියලා. ගඳයි තමයි ගාගත්තේ. ඉතින් ඒ නිසා මේ channel එක මාරු කරන්න ඉගෙන ගන්න. ඕන වෙලාවට මාරු ඒ ටික වෙලා කන ළඟින් එක තමයි මාරු කරන්නත් පුළුවන්. වයර් මාරු කරලා දෙන්න පුළුවන්. ඒක කරලා තියෙනවා මේ විද්‍යාත්මකව කරලා තියෙනවා ඉස්සා තමන්ගේ කෙලින් ඉන්න බව දැනගන්නේ උගේ අක්ෂිකුහරේ යට තියෙන වැලි ගැට දෙක තුනකින් ඒක හැම වෙලාවෙම පල්ලෙහාට වෙලා තියෙනවා. ඒ නිසා ඒ අනුව තමයි ඌ කෙලින් පීනන්නේ. මේක සැක කරපු විද්‍යාඥයෙක් ඉස්සෙල් හැවහලන වෙලාවක වීදුරු කූඩුවක ඉnderලා වැලි නැති තැනක තියලා තියෙනවා. ඒතකොට දැන් අපතුලේ වැලියට නැහැ. වැලියට ළඹේ තමයි ඌ ගත කරන්නේ. ඒ වගේම තව ඉස්සෙත් දාලා තියෙනවා හැව හැරුවාට පස්සේ යකඩ කුඩුවට. ඊට පස්සේ ඌ දාගෙන තියෙන යටට වැලියට යකන යකඩ කොට. යකඩ කෑල්ල. කාන්න කෑල්ල පැත්තේ තිබ්බාම ඉත්ත යතර පිනනවා. කාන්දම් කැල කුඩා අතර තිබ්බා හිත ඇටි අතර පේනවා. මොකද කාන්දම් කැලට දැන් සම්බන්ධයේ තියෙන වැලි කැටේ තියෙන ගුරුත්වාකර්ෂණය නෙවෙයි යකඩ කැලක් දාගත්තට පස්සේ ඉතින් අපිට ඕන එකට වයර් මාරු කරත හැකි. මේ භාවනා කරලා ගත්තට පස්සේ ඉතින් මේ වයර් මාරු කරගන්න බැරි එක වයර් මාරු වලට අහු වෙනවා. වයර් මාරු කියලා දන්නේ එක අනික් කට්ටියකත් වයර් මාරු කරගෙන රජ වෙනවා. දෙන්නේ රජ වෙන්න කියන්නේ නැතුව කිව්වා. මේ මනුස්ස ජීවිතේ channels 6ක් තියෙනවා. නැත්නම් අඩුවනේ 5ක් තියෙනවා. තමන්ට නරක එකක් පේනවා නම් අනිත් channel එකට දාගන්න. ඒ අනුරාධපුර පැත්තේ පොළොන්නරුව පැත්තේ මිනිස්සු ගෝයන් කපපු කාලෙට ඉතින් කෙලිම වීගෝණිය තමයි ගණන් කරන්නේ. කරවල කිලෝ දෙකට වීගෝණියක්. එහෙම ගණන් කරලා වීගෝණියක් දෙකක් දීලා මේ රේඩියෝ එක කරගියා. ඊළඟ ඕන් කරලා බලනකොට දෙමළ සින්දුවක් ලියනවා. ගෙදර ඉන්න ඔක්කොමලා බැනලු ඔය දෙමළ රේඩියෝ එකක් ගෙනත් දීලා තියෙනවා. ඔක ගිහිල්ලා වෙලා සිංහල රේඩියෝ එකක් කියලා. හර්මචාය කඩේට ගිහිල්ලා කිව්වලු මුදලාලි බලන්න කරපු වැඩේ මම අපි හැමදාම ගන්න දින කරන මිනිස්සුනේ මාට මන්ට සිංහල රේඩියෝ එකක් දෙන්න තිබ්බනේ. මුදලාලි දැනගත්ත මේක මොකටද ඊට ඔයගොල්ලෝ IC විකින්ලා ඔය ඔක්කොම ගිහිල්ලා දෙමළ රේඩියෝ විතරයි තියෙන්නේ කිව්වලු. ඊට ඔයගොල්ලෝ තව ගෝණි භාගයක් වී දුන්නොත් හංගලා තියාගෙන ඉන්න සිංහල රේඩියෝ එකක් තියෙනවා දෙන්නම් කියලා ඇතුළට ගිහලා channel එක මාරු කරලා වී ගෝණි භාගය අරගෙන අරක දුන්නා. ඌ දන්නේ නැහැ මේ එකම රේඩියෝ එක තමයි සිංහල දෙමළ ඉංග්‍රීසි ඔක්කොම වැඩ කරන්නේ. සංධ්‍යා සේවයයි උදේ ඔක්කොම වැඩ කරන්නේ ඕකේ බව දන්නේ නැහැ. ඌ හිතාන තියෙන රේඩියෝ එකේ තියෙන එක channel එකයි. අමනියෝ කියන්නේ පුතඥයෝ කියලා කියන්නේ අන්ධ පුතඥයෝ කියලා කියන්නේ ඉච්චරමයි දන්නේ. ඌ ඒක වත්තේ මැරෙනවා. ඌ දන්නේ නැහැ ඒ වෙලාවේ channel එක මාරු කරන්න පුළුවන්. channel එක මාරු කරන එක හම්බයක්. දැන් කඩවල මේ යන්ත්‍රේ ගොඩක් මේ පුදුමාකාර හේතු සම්පති සහිත දේවල් මනුස්ස ලෝකයයි මේ ඉසాత බඳගෙන නරකම කතා කර කර. අඬාදා. අනුන්ගේ නරක අහ අහ. අනුන්ගේ නරක බෙද බෙදා ඉන්නේ. පොඩ්ඩක් channel එක මාරු කරගන්න. භාවනා කරනකොට වයර් මාරු වෙනවා තමයි. පිටු වැදෙනවා කියන්නේ ඒකටම තමයි. ඉතින් භාවනා කරන්න එපා. පරණ පුරුදු දෙමළ channel එක මහන්න ඕන අහගෙන ඉන්න. භාවනා මැදත්තන්ට අවු ඉඳපුවන්ටක් ගාලා ඔක ඉංග්‍රීසි channel එකට යන්න. ඉඳපුවා සිංහල channel එකට. ඉතින් මේගොල්ලෝ ඉසాత බැනකට වටනවා අඬනවා. අපරාධ ගෙදරින් එනකොට ගෙනා දෙමළ රේඩියෝ එකක් යනකොට ගෙනියන්න වෙන්නේ සිංහල රේඩියෝ එකක්. ඒ channel මාරු කරලා දෙන එක තමයි බුදුරජාණන් වහන්සේ ළඟට ගියා වෙන්නේ. ඉතින් මේ වගේ මේක දිගට කරන්න. හැබැයි ලොකු ආත්ම ශක්තියක් වුණා. කාටත් එක කිවිසුම් ගහන්න එපා. අනිවාර්යයෙන්ම Tamanට හැකියාවල් වැඩි වෙනවා. ඉතින් හැකියාවල් වැඩි වෙන්න වැඩි වෙන්න සැකසහිත එක්කනට සැක වැඩි වෙනවා. වීරවන්තයාට ජයග්‍රහණය වැඩි වෙනවා. කොච්චර විකල්ප තිබුණත් මට ඕන දෙයට මම දාගන්න එක නෙවෙයි. ගොඩ දෙනකොට දෙක තුනක් ආවම හසුරුව ගන්න බෑ. මොකද අපි අර එක ට්‍රක් එකේ ගිහිල්ලා එහෙම නැත්නම් එකම රුචි අරුචිකමේ ගිහිල්ලා ඇබ්බැහි වෙලා තියෙනවා. රත් එකේ වැටලා තියෙනවා. භාවනා කරන්න අපෝන් සම්පූර්ණ අලුත් කරලා ඕන පාරට යන්න පුළුවන් තැනකට එනවා. ඒක කෙරෙනකන් ඉවසන්න බෑ අපට. ඒ හැකියාවල් ටික පෙන්වලා දෙනකන් ඉවසන්න බෑ. ඒක නිසා කියන ඉවසාගෙන කරගෙන යන්න. ඒකට ඕනම දෙයකට පහසුකම් ටික සුදුසුකම් ටික ක්‍රමසහවිදි නිර්මාණශීලීත්වයේ ප්‍රගතිශීලීත්වයේ ඕන දෙයක් ඉස්සරහට එන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්ස කාලසටහනට අනුව සක්මන් භාවනාවත් පරයන්ක භාවනාවත් කරමි. වම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන් භාවනාව ආරම්භ කර විනාඩි 30ක් පමණ ගත වන විට වැල්ලේ මෘදු බවත් යටිපතුලේ දැඩි බවත් ඉතා හොඳින් දැනේ. එවිට යටිපතුලේ සහ වැලිමලුවේ ස්පර්ශයේ දෙස දීර්ඝ වේලාවක් නොකඩී සිත අලවා තබාගත හැකිය. සමහර විටක විනාඩි 10ක් පමණ කාලයක් ඔසවනවා තබනවා ලෙස පෙනෙන්න පටන් ගනී. ඉන්පසු පර්යංගකට හිඳගෙන මම දැන් මෙතන ලෙස මෙනෙහි කරන විට විනාඩි 3-4කින් නානාපානට නොගසින්ම හිත තැම්පත් වේ. ශරීරයේ හෝ පිටත හඳුනාගත නොහැකි තැනක හුස්ම ඉහළ පහළ නොවන බව නිරීක්ෂණය කළ හැකිය. සතිය තවදුරටත් තීව්‍ර කර ඒ දෙසට බලාගෙන සිටින විට කය ඉතා සැහැල්ලු බවට පත්වේ. ඉඳ හිට එකිනෙකට සම්බන්ධ නැති සිතුවිලි දිගේ සිත ගමන් කරයි. ඒ බව අදා ඒ බව දැනගත හැකි වන්නේ නැවත ඉක්මයින් හා අනායාසයෙන් හිත මූල කර්මස්ථානට පැමිණි විටය. මේ ආකාරයට විනාඩි 45ක් පමණ ගතවන විට පාදවල නොයෙකුත් ආකාරයේ වේදනා මතුවෙන්න පටන් ගනී. පාද දෙස සතිය තීව්‍ර කර බලාගෙන සිටින විට වේදනාව යන්තමින් මතුවෙන විටම එම ස්ථානයට සිත යොමු කළ විට ඒ සමණය වේ. පාදවල ස්ථාන කිහිපයකම එකවර වේදනා මතුවන විට මෙම ක්‍රම මෙම ක්‍රමයේ භාවිතා කළ නොහැකි වුවත් එවිට වේදනාව යනු සහ ඒකකයක් නොව කොටස් වලින් සැදුණු සම්තතියක් බවත් ඒ එක් එක් කොටස සමග වෙන වෙනම කටයුතු කළ හැකි බවටත් හොඳින් වැටහේ. වේදනාව සමග කටයුතු කරන අතර වේදනාව සමග කටයුතු කරන අතර වාරයේම මූල කර්මස්ථානයට හිත යොමු කළ හැක. එවිට එය ඊට හොඳින් දැర్శණය වේ. ඉන්පසු මුළු පාදයේ පුරාම වාගේ එකවර වේදනාවක් ඇති වේ. මෙම සියලු වේදනා දෙස යම් තරමකට ද්වේෂයෙන් තොරව බලා සිටිය හැක. මෙසේ විනාඩි 10ක් පමණ ගතවන විට ඒ දරා ගැනීමේ ශක්තිය හීන වී සතිය නොකඩෙන ලෙස ඉරියව්ව මාරු කරමි. එම ඉරියව්වේද මම දැන් මෙතන ලෙස ශරීරයේ හිත පවත්වා ගත හැක. මූල කර්මස්ථානයේ මූල කර්මස්ථානයේද පාදයේ වේදනා පහවගේ පසු නැවත ඉරියව්ව පර්යංගයට ගෙන එමි. එවිට ඉහත ආකාරයටම කය නැවත තැන්පත් වී විනාඩි 15ක පමණ ගත කළ හැක. ඉහත අත්දැකීම පිළිබඳව ඔබ වහන්සේගේ මඟ පෙන්වීම নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ භවයේම අති උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වේවා. මේක තාගෙත් අහන්න තියෙන්නේ මේක කරගෙන යන්න ඉස්සරහට යන්න ඒ ඡන්දේ කුසල ඡන්දේ පහළ වෙලා තියෙනවද නැත්නම් මේ ප්‍රශ්නේ අහන්නේ ඒ පිළිබඳ සැකයකින්ද මම හා කිව්වත් බෑ කිව්වත් ඉස්සරහට යන තමන් තුළම මේ කරබැලීමේ ආසාව පහළ වෙලා තියෙනවද කියලා කට උත්තර දෙන්න කැමතියි. ඒකත් පුළුවන් තරම් වාක්‍ය රචනෙට දාන්න මම මේ ලිව්වට ස්වාමීන් අහන්න ගියාට මට මේක ඉස්සරහට කරන්න ඉස්සරහට වගේ කවුරුත් ඇවිල්ලා පිටිපස්සෙන් කරපම් කරපම් කියන්නේ නැතුව ලදලද වෙලාවෙ මේක කරගන්න ඕනේ කියන මේ කුසල ඡන්දේ නැතුව කාටවත් සම්මා වාචා හදන්න බෑ. කාටක සම්මා කම්මන්ත හදන්නත් බෑ. කාටක සම්මා ආජීව හදන්නත් බෑ. ඉස්සල්ලා මේ කරබැලීමේ නැවත කිරීමේ ආසාව මත වෙන්නේ. ඒතකොට දැනගන්න මේ කතා කර කර මේ වැඩේ කරන්න බෑ. කට වහන්න ඕනේ. මේ নানা ආකාර කර්මාන්ත කර කර මේක කරන්න බෑ. අවශ්‍ය ටිකට නැතර කරන්න. මේ හැම ජීවන රටාවකම මේ කරන්න බෑ. තමගේ ජීවන රටාවට එන්න ඕනේ. මේ කුසච්ඡන්දයෙන් තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව හැදෙන්නේ. ඒව නැතුව අපි මෙතෙක් කල හදපු ටිකක් ඇති. නැවත ඒක ආත්ම විශ්වාසයෙන් ආපු කන්නේ. ඒක බයට ඇති වෙච්ච එකක්. අමූලික සත්‍යයෙන් ආපු එකක්. මේ කුසල ඡන්දයෙන් ආය සද්ධාාවක් ඇති කරනවා. සද්ධාවේ මේරීම තමයි කුසල ඡන්දේ කියන්නේ. මේ කුසල ඡන්දෙන් ආය සද්ධාාවක් ඇති කරනවා. මම මේ මෙද මේ කතා කරන වචන ටිකක් තව අඩුවෙන් කතා කරලා මට ජීවත් වෙන්න බැරිද? මෙච්චරම දේවල් වල ව්‍යාපෘත නිවි පුළුවන් තරම් වෙන භාවනාවට කටු යොදා ගන්න බැරිද? මේ වගේ අනුන් කතා කරන, මේ වගේ අනුන්ට කරදර කරන, ජීවන රටාවකින් අයින් වෙලා පුළුවන් තරම් යහපත් ජීවන රටාවකට එන්න බැරිද කියලා එතකොට එන මේ ශ්‍රද්ධාව ප්‍රඥාගෝචර ශ්‍රද්ධාවක් ඒ නිසා මේ කුසල ඡන්දේ පහළ වෙච්ච මිනිසයාට ජීවිතේ මහවල් දේ කරන්න බෑ කියලා දෙයක් එන්නේ නැහැ. භවනායෙන් ඒක ඇති කරලා දෙනවා. ඇති කරලා දුන්නාට පස්සේ ආ ඒ අණුව හැඩ ගැහෙන්න ඕනේ. වාචා කම්මන්ත ආජීව කියන තුන නැවත නැවත සලකා බලලා පුළුවන් තරම් අත්‍යවශ්‍ය දේ විතරක් ඒක නිසා ෆිල්ටර් කරලා ගන්න ඕනේ. නැත්තම් පෙරහන් කඩකින් පෙරලා ගන්නවා වගේ නරක දේවල් දෙන්න එපා භවනාට. ඒවා සීලයට බාර දීලා සීලෙන් අයින් කරන්න. භවනාන් අයින් කරන්න බෑ. මේ බරපතල දේවල් සීලෙන් අයින් කරන්න තෝ භවනාන් අයින් කරන්න කියට වෙන්නේ. ඒක අයින් කරන්ඩ කුසල ඡන්දේ පහළ වෙනවා. භාවනාවට පස්සේ තේරෙනවා තමයි මෙතෙක්කල් සමාජශීලීව කරගෙන ගිය හැම වැඩක්ම ආයාසින් උපයගත්ත දේවල්. නමුත් ඒවට දැන් ටටා කියන්නේ. මේ ටෙමිට අයින් කරන්න වෙනවා. ඉතින් එතකොට පුරුෂ ධම්ම සාර්ථි ගුණේ බුදුජානනාථේ ක්‍රියාත්මක කරනවා. බුදුආමරගේ තියෙනවා দমনය කළාගේ පුරුෂයන් দমনය කිරීමේ ශ්‍රේෂ්ඨ ගතිය. ඒකට තමයි අපවීම තමන්ගේ තියෙන වේවිලා යෙදිලා ගත කිරීමෙන් නෝ කුසල ඡන්දේ තමයි. ඒක හරියට කුඹලගේ අතට අහුවෙච්ච මැටි පිට වගේ කියන ඕන පැත්තකට අඹන්න. ඒ පුද්ගලයා ධර්ම වෙනුවෙන් ඕන පැත්තකට අඹන්න පුළුවන්. එතෙන් නිකන් බුදුහාමුදුර අත තියන්නෙත් නැහැ. පණ තියුණත්. පණ නැති වුණත් එතෙන්ට ගාව ඔලොමලේ අඥාන නැත්නම් අන්ධ පු탁ඥේ මෙතෙන් ආවට පස්සේ කල්යාණ පු탁ඥ සීක භූමියට ඉඳ ලබනවා. එනිසායේ කුසලචන් තමයි අවසාන තීන්දුව කරන සාධකය. ඒක තමයි අපි මේ අපි උපයාගත්ත දේ මේ සාසනයේ නාමයෙන් ඒක වැඩි වෙන විදිහට තමයි කටයුතු කරන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්සේ සක්මන් භාවනාව සක්මන අදිෂ්ඨාන කොට ආරම්භෙමි. පාදයට ලන්පැදුරේ රළු ගොරෝසු ගතිය බලවත් බලමින් වම දකුණ වශයෙන් පාද තබමින් සක්මන් කෙලෙමි. මෙසේ කරගෙන යද්දී ටික වේලාවකින් වම දකුණ වශයෙන් මෙනෙහි කිරීම මගහැරී ගියේය. දැන් සක්මන ඇවිදීමක් පමණ පමණ පමණි පාදයේ පතුලට හිත රැඳී ඇත. පිටක මම මෙනෙහි වම මෙනෙහි කළද තබා ඇත්තේ දකුණ බව දැනුනි. ලනුපැදුරේ ගොරෝසු බව පාදයට නොදැනේ. විටක ලනුකැදුරේ පාද තබන වාක්ද නැත. දිගින් දිගටම මෙසේ සක්මන් කරද්දී හිතුවිලි කිහිපයක් ඇතිවද ඒවා කවර දේවල් පිළිබඳවද සිහියට නැගුණේ නැත. සිතුවිල්ල ඇතිවීමත් සමග ඒ බව වැටහි පාදයට සිත යොමු විය. මේ වන විට සිත පාදයෙන් ඉවත් වී නිදහසේ ඉදිරියට යාමක් පමණක් සිදු විය. මෙවිට සිත පිළිබඳ විමසා බැලීමේදී හැඟීමකින් තොරව සිත ලනුකැදුර ඔස්සේ ඉදිරියට යාමත් ගමන් කිරීමත් ඒ ආකාරයෙන්ම සිදුවන බවත් හැඟුණි. නිදහසේ සිත අද්දුට වෙමි. බොහෝ තදින් පාදවල වේදනාව විඳින බව මට පාද ඇතිවත් ශබ්ද වලින් බාධා වීමක්ද ඇති නොවිය. මේ අත්දැකීම තුළ ඇති වූ ශාන්ත බව හා නිදහස් බවට පත් වූ එකම අවස්ථාව මෙයයි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි සක්මන් භාවනාවෙන් ලැබූ අපූර්ව අත්දැකීම මෙයයි. ඔය මේකටත් වැඩිය හොඳයි ඉතින් පායලා තිබුණා නම් වැල්ලේ සක්මන් කරාන ඔය වගේ තුන් ගුණයක් දාමයි. තුන් ගුණයක් පිට වැඩිය ආනිසංස ජනකයි ඉතින් බණින්න විදියක් නෑ කට දිග ඇරලා මොකද වැස්ස නිසා. හිතන් කොච්චර වැඩි පොලවක් තිබ්බත් මේ උගවේ දෙනෙක් මේ බුබ්බඩ කමන කම්මැලි කමට සපත් විසරපු දාගෙන ගෙවල් ඇතුලේ වෙලා ඉන්නවා. ඒ නිසා පුළුවන් තරම් බලන්න මේකට වැඩි උඟක් දියුණු අත්දැකීමක් එකසිත විවෘත අත්දැකීමක් වෙනවා වැලි පොලොක්කෙම විඳින්න පුළුවන් නම් එතකොට ඔයිට වැඩි තමයි තේරෙයි මේ වැඩි වෙලා යන ඉස්සල මේ අත්දැකීමට ළමයි තමා ලඟ වෙන්න පුළුවන් නමුත් මේ වර්ෂාව තමයි අපිට ඒකට කරදර කරන්න නැති හැම වෙලාවකම පරිසක්මනට බහිඳ කියන එක තමයි නිකන් දල උපදේශයක් විදිහට දෙන්න පුළුවන්. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ පර්යංකට වාඩි වී ආනාපාන සතිය වඩමිට නොබෝ වේලාවකින් ආශාස ප්‍රසවාස සංසිඳේ. මම දැන් මෙතන මෙනෙහි කරමින් සිටින සමහර වෙලාවට සිතුවිලි ගලා එන අතර එකපාරටම හිස කඩාගෙන වැටෙනවා අද්දුටු වෙමි. මේ ෂණයකින් සාමාන්‍ය තත්ත්වයටපත් වේ. මුලදී නිදිමතට හිසට කඩාගෙන වැටෙනවායි සිතුණත් ඊයේ මේ කිහිපවරක් එකම පර්යන්කේදී අත්දකින්නට මේ ගැස්සීමක් පවන මිස නිදිමතක් නොවන බව තේරුම් ගතිමි. මම නිවැරදිදයි නිවැරදියයි සිතමි. ඔබ වහන්සේගේ අදහස් අගය කරමි. ඔබ වහන්සේට දීර්ඝාෂ වේවා. ඒක ගැස්සුනට පස්සේ හිත අරමුණට එනවනම් සතිය පිහිටනවනම් මේක ඉස්සරහට විනෝදාංශයක් වෙනවා. සතිය පිහිට ගන්න බැරිව කලකොල වුණොත් එහෙම ආන අපිට සැක නිදිමත පවා එන්න ඉඩ තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම මේක වෙන්න දෙන්න. ඉවරෙච්ච ගමන් අවදි වෙන්න බලන්න. මේ හිත කැඩිච්ච හිත, කලබිච්ච හිත, ගැසිච්ච හිත එන්නේ අරමුණට නම් සතියට නම් දිගටම කරගෙන ගියාට පස්සේ යන්න යන්න ඒ අවශ්‍ය විශ්වාසය Tamanට පහළ වෙන බව සාතික් කළා කියන්නේ. සක්මන් භාවනාව අද දින සක්මනේදීද හිතා ඉක්මනින් සමාධියටපත් වෙමි. පර්යංකේදී නොදුටු මල්වැල් දෙකක් දැස් ඉදිරිපිට ගමන් කළේ. ඇස්වැසීමේ සීමාවන් ගැනද උපදෙස් පතමි. වම් පාය තැබීම සහ දකුණු පාය ගිලිහීම අතර ඔසවන අවකාශය ඉතා සියුම් බව වැටහිණි. ඒත් ලොකු අවබෝධයක් නොවිනි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි පර්යංකයට ගෙමි. ආස්වාද ප්‍රසවාස ප්‍රකටය. මොනුසුම් බව තිබිනි. විනාඩි 30ක පමණ මූල කර්මස්ථානින් වැඩිදුර බැහැර නොවි භාවනා කළෙමි. තවත් උපදෙස් දෙනු මැනවි. තව කොටසක් එක තියෙනවා. අලුයම පාදයක පමණ අලුයම පැයක පමණ පරිණක භාවනාවේදී මූල කර්මස්ථානයෙන් ළඟ ළඟ වෙන් වෙයි. සිහියෙන් සිතුවිලි හඳුනා සිතුවිල්ලක් ලෙස සිතා ඒන් අයින් වෙමි. නැවත මූල කර්මස්ථානට එමි. භාවනාව දියුණු කර ගැනීමට මේ සිතුවිලි වහා හඳුනාගත යුතුද? කම්පන චංචල හඳුනාගතිමි. මුළු ශරීරයේම බැල්මක් මෙන් සුමට ලෙස පිම්බිනි. අනිත්‍ය බව සිතා නැවත මූල කර්මස්ථානට පැමිණීමේ මේ භව ගමනට හේතු වන සිතේ මතුවෙන සිතවිලි නැවත නොයන ලෙස මානසිකාර්ය කරන්නේ කෙසේද? ඔබ වහන්සේගේ කාරුණික අනුශාසනයේ පතමි. නිදුක් නිරෝගී දීර්ඝාසු පතමි. මේ දවස් හැම බණකදී මතක් කරා ඒනේ හිතවිලි වේදනා සද්ද ගැන විහිත් කරදර ගන්න එපා. ඒ වෙනුවට ඒ වස්සින් නැවත මූල කර්මස්ථානට පැමිණීමේ හැකියාව, gedette පැමිණීමේ හැකියාව වැඩි වෙනවනම් අරවා ඉබේම නැතිලා. ඒ වගේම විතරක් නෙවෙයි ඒ හිතුවල අන්තර්ගතයේ පවා මොන පදනමෙන් දෙන්නේ කියන බව පස්සේ තේරෙනවා. ඒ නිසා හිතුව මුල් වෙලාවේ හිතුවිලි ගැන වේදනා ගැන හිත කරදර ගන්න එපා. ඒ වෙනුවට ඒව අස්සින් ආනාපානෙ බැදීමේ හැකියාව බලන්න කියන එක තමයි මේ කියන්න දෙන්නේ. ඒක තියම මේ මේ කනට විතරක් කියන එකක් නෙවෙයි. ඒ කොච්චර කිව්වත් අපේ පුරුද්ද මේ ජරාවත ගාලමයි. ඒ කෙලෙස් ගැන දිගප නැතුව දිගපල්ල නැතුව හොයන. කොයිලෙවල්ලා ආපරාදේ ගා ගන්න. ඒ වෙනුවට දීලා තියෙන මේ සුද්ධ අරමුණ නොලැබුණත් බැරි වුණත් පුළුවන් තරම් ඇසුරු කරන්න බලන එක තමයි අපි මේ කමට අංශුද්ධ කිරීමෙන් කරන්නේ. ඉස්සලේක අහලා තියෙනවා සක්මන් කරනකොට ඇත්තරින ප්‍රමාණය වහන ප්‍රමාණය මේ සාමාන්‍ය විදිනකොට තියෙන විදිහට ඇත්ත ඒක අරගෙන යන්න. ඒකේ ආයේ මේ පණින්න කිරණ දෙයක් ඇත්තේ නැහැ. සක්මනේදී අස් වහන්න උපදෙස් දීලා නැහැ. අරගෙන ගියාම හරියි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අද පෙරමෙන්ම මූල කර්මස්ථානයේ වූ ආනාපානසතිය ආරම්භ වෙමි. දිගින් දිගට රැලි නගමින් ගිය ආස්වාද ප්‍රස්වාස ක්‍රමානුකූලව සංවේදී වෙමින් නහයේ මුලට මුලම රැඳුනි. දැන්නේ ඊටාම කුඩාය. දැනෙන නොදැන තරම්ය. බොහෝ වේලා කරමුනේ සිත පවතී. හිත හිත පිට ගියත් වහාම අරමුණට ගැනීමට හැකිය. සිත ව්‍යාකූල නැත. සංසුන්ය. නමුත් කුසල් සිතුවිලි කීපයක් අවවාදමින් හිතට නැගුණි. තවදුරටත් මට උපදෙස් ලැබේවා. ඔබ වහන්සේට තුනුරුවන් සරණයි. හිතවිලි වල නම් කිසිම කුසලයක් නැහැ. හිතවිලි සියල්ලම අකුසල් තමයි. ඔයගොල්ලෝ කොච්චර තෝරලා බේලා ගන්න ගියත් අසුචි කොච්චර මිරිකලා වැළුවත් මැනික් නැහැ. අසුචි කියන්නේ අසුචි. ඒ නිසා බලන්න මේ ඔක්කොම කරන්න හදන මේ මේ අරමුණ පිළිමදින ගතියට විහිළු කරනවා. උපණ්ඩණය කරනවා. උපහාසයට ලක් කරනවා. ඊට පස්සේ අපි ඒකේ තෝරන්න හදන මැනික් තියෙනවා. ඒ අර අසුචි මිරික මිරික බලනවා වගේ මැනික් තියෙනවා කියලා. ඒ නිසා මොනම දෙයකට මායින් කරන්න එපා. පුළු පුළුවන් වෙලාවේ මුල මුලින්ම කරන්න තියෙන්නේ මූල කර්මස්ථානේ හදාගෙන ආරස්සාව අරගෙන ඒකට නැවතෙන්න පුළුවන් සාධකම දිනු කරගත්තට පස්සේ නම් ඔය හිතවිලි අපට අඬුවෙන් අල්ලලා ගන්න පුළුවන්. අතින් අල්ලන්නේ නැතුව අඬුවෙන් අල්ලලා ගන්නලා අඬුව තමයි සතිය වෙන්නේ. ඒ නිසා හිතවිලි වල තියෙන පිම්පබ් වලන්න ගියොත් කදාකත් ඒ යෝගාචර කායන පසනාවට හිත වැටෙන්නේ නැහැ. ඒ භාවනා කරන එකට හිතවිලි වාස මම දැක්කා කඳුගඩ ඒ ස්වාමීන් වහන්සේ ලියලව තියෙනවා. කතා කිරීම සහ හිතවිලි භාවනාවට වදයි. නැත්නම් නැත්නම් විසම. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම දැන් මෙතන යනුවෙන් භාවනාව ආරම්භ කෙලෙමි. ටික වේලාවකට පසු ආස්වාද ප්‍රස්වාස වෙන් වෙන්න හඳුනාගත හැකි විය. ආස්වාද දිග බවත් ප්‍රස්වාස කෙටි බවත් දැනුනි. මෙසේ බොහෝ වේලාවක් සිටීමේදී ආශ්වාසයත් කෙටි ක්‍රමයෙන් සංසිඳන බව දැනුනි. එසේ සංසිඳී බොහෝ වේලාවක් සිටියේදී ඒත් මම ඒවායින් ඉවත් කර ආනාප ඉවත් කර ආනාපානයේම සිටීමේ උත්සාහ දැරුවෙමි. ඒ සාර්ථක විය. පසු ලොකු දිමියකු දකුණු අත දිගේ උඩට යනවා දැනිනි. මගේ භාවනාවට බාධා කරන්න සිදුවන දෙයක් ඇයි සිතා ගණන් නොගෙන සිටීමේ. පසුව බෙල්ල දිගේද යන දැනුනි. මට ඉබේටම අතින් පිස දැමුනි. එහෙත් එවැනි සතෙකු සිටියේ නැත. නැවත නැවත අත දිගේ එම සතා උඩ යනවා දැනුනි. මා ගණන් නොගෙන සිටියෙමි. හුස්ම සංසිඳී පවතින අවස්ථාවේදී දෙපා පොළොවට බරව තිබූ අතර කලව මත පිහිටි අත් දෙක නැතු වාසේ දැනිනි. මම එසේම සිටියේදී ක්‍රමක්‍රමයෙන් ආශ්වාස ප්‍රශ්වාසය දැනිනි. පසුව ඉබේම දැස විවෘත විය. පැය එකමාරක් පමණ භාවනාවේදී සිටි බව ඉදිරියේ වූ ඔරලෝසුවෙන් දැනගතිමි. මෙම සිදුවීම භාවනාවේ දියුණුවක්ද? කාර්මිකව මේවා පහදා දෙන ලෙස ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. දිව්‍යක හිටියනම් මං ආදා දිව්‍යයෙන් අහලා බලන්න මේ මේ භාවනා කරන කෙනෙක්ගේ බෙල්ල ගියා කියලා මට තේරෙනවාද කියලා. ඊට නැති නිසා ඌවගේ තාක්කිට ගන්න විදියක් නැහැ. නැත්තම් උගත් වෙලාවට අපි මේක සත්තු ගැන කතා කරන විදියට කතා කරනකොට ඒ කූඹියෙක් එහෙම පෙර දානකොට ඌට මොකද වෙන්නේ කියලා එම හිතනවාද කියලා බලන්න. බුල්ඩෝසරයක් අපේ උඩින් ගියොත් මොකද වෙන්නේ? එහෙම නැත්නම් පාර තරන ස්ටීමර් එකක් අපේ උඩින් ගියොත් මොකද වෙන්නේ? ඒක අපි මේ භාවනාවේ පිළලා දැම්මා. උට මොකද වෙන්නේ කියලා බැලුවොත් ඒකා ගෙදර ගිහිල්ලා තිත්ත ගුණවර්මෙන් බයින් වෙතින මේ යෝගාවචරෝ කියලා මම මහ ලොකුවට නමක් දාගෙන දිනෝ බලාපන් මට කරපු දෙය කියලා. මම මේක දවසක් අපි ලොකු සාතින්න වෙලාවේදී බුදුදාන්තේ මායි දෙන්න විතරයි හිටියේ කාමරේට මීයක් පැන. ඉතින් මං කිව්වා ස්වාමීන් වහන්සේට දැන් මේ මීයා කාමරේට ලොකු දැන් නිදරගිට ගියොත් එහෙම හරි කරදරයි ඉන්නෙත් එහෙන් තමයි. මම මේක එළියට යවනකම් ස්වාමීන් වහන්සේට මේ දොර වහුවට තියෙන්නේ නැහැ. ඒක අරගෙන අනිකම්. ඉතින් ලොකු දාන්තේ එහා පැත්තට දැන් දොර අල්ලගෙන ඉන්නේ. දැන් මීයා ගිහිල්ලා මෙයාගේ මේ දොරේ එහා පැත්තට ඉංගිලා දැන් ඌ ඇතකට මෙතන යවන්න ඕන. ඉතින් ඕම කරලා මම මීයට ගහපුවාම වලිගෙට වැදුනා. වලිගෙ ඉදිමිලාවා මම දැක්කා දැකලා ඉවරලා කොහොමද එළියට දැම්මට පස්සේ මං කිව්වා ස්වාමීන් වහන්සේ කොහොමද ගියේ එළියට උසස් මට කියනවා ගෙදර ගිහිල්ලා කියලා යෝගාවචරයේ ගැව්වේ කියලා කියයි ඉතින් කොස්සක් කරන අපි උට ගහනකොට කවදාකවත් මේ මිනිහෙක් මිනිහෙකුට ගහනවා මොකට මේ පාරක් කන්න පුළුවන්ද කියන එක හිතෙන්නේ නැහැ අපි ඒක පියනකොට හරි මේ කරනකොට හොඳ වෙලාවට මෙතන ඉඳලා නැහැ දිබියේ ජීවිතේම හිටියානම් උගේ තියෙන හයක් අඬු වලට මොකද වෙන්නේ කියලා හිතගන්න. ඉතින් ඒක ලහන ඈ දැන් මේක ඉඳලා නෑ ඒකයි ප්‍රශ්නේ. කියනනම් මට ඕක උත්තර දෙන්න පිටියකින් අහන්න දීපම අසින ඔබට මොකද උනේ? ඒ නිසා දැන් අපි අහන භාවනා දිනුලට නැද්ද කියලා. දැන් දිමිය අහන මොනවා අහයිද අපේ? උඹලට මේ මනුස්සාත්මයක් ලැබිලා මේ බණත් භාවනාත් කරන ගමන් උඹලා මේ අපිත් එක්ක කටයුතු කරන්නේ අපි වගේ මේ සුකුමාර ජාතිකට ඉඳ තියලාද. දැන් මතුරුවාට ගහලා මෙහෙම කරලා අදිනකොට ඇඹරෙනවනේ. ඌ ගෙදර ගිහිල්ලා කියන මරපන් ඒත් අඹරන්නේ අයියා මාව කියලා කියනවා. නරුවට කමන්නේ අඩුගානේ වයිෆ්ට අඳුර ගන්න තියෙන්න එපා මේ ඇවිල්ලිවල මේ මිනිහ මොකද්ද කියලා මේක නැත්නම් අහලා තමයි. ඉතින් වයිෆ්ට ඉල බලනවා ඉතින් අඳුර අඳුර ගන්න බෑ කියලා. ඒක ගහලා තරන. මේ සත්තු සර්පේ ඉන්නේ නැති එක භාවනාදී සිද්ධ වෙන දෙයක්. ඒ සත්තු වෙනා වගේ පේනවා. මොකද සතෙක් ආපු වෙලාවක ඒ අපි අපි වැඩ කරන හැටි දිහා බලනකොට අපි ඒකල අපිට කවුරු හරි අසාධාරණයක් වෙච්ච එකන් අපි මානවයිති වාසිකම් ඉල්ලන හැටි. අපි සත්තුන් කෙරේ ක්‍රියාත්මක කරන වෙලාවේදී අපේ තියෙන ඒ පුදුමාකාර වෙනසක් තියෙන ඌ මේ වෙලාවේ ආයුතුනේ ඌ මරන්න මට අයිතිය තියෙනවා කියලා අපි ක්‍රියාත්මක වෙන්නේ. ඊට ඊට පස්සේ පුළුවන් නම් ඒ කූඹිය යන වෙලාවේදී ඌටයි මටයි දෙන්නටමයි එකමයි තිවාසිකම තියෙන කියලා දිහා බලනින්ද ඌ පුදුමාකාර විදිහට ඇඟ දිගේ හැමතැනම ගිහිල්ලා මිනින් දෝරුවෙක් මනින්න වගේමයි. හරියට මේ ඇඳුම් ගෑවිලා තියෙන තැන අයින දිගේම ඇඳුමට කොට වෙන්නේ මේක දිගේම මන මන මන මන යනවා. මං බලන්න ඒක දවසක් ඕහපුටෙක් කැවිලා සම්පූර්ණයෙන්ම කාලා යනකම්. ආයි කූඹියක් ගිහලා කන ඇතුලට ගිහලා කම්බලේට ගන්න. මොන විදිහෙන්වත් ඉන්නේ නැහැ. සාමාන්‍ය ඇතුළට යන්න බෑ උට. ගිහිල්ලා එන්න විදියක් නැහැ. ඌවරට එහෙම මෙහෙම කර කර ඇතුළට ගිහිල්ලා තට්ටු කරනවා. ඒ මුළු ලෝකෙම සංගීත ලෝකයක්. අය මොනම දෙයක් කල්පනා වෙන්නේ බණ භාවනා සතිය ආනපාන මොකක්වත් නැහැ. ඌ එතනින් ඇතුළට ගිය ගමන්ම විශාල බයක් එනවා. දැන් මේක කොහොම හරි අයින් කරන්න ඕනේ. කරබනේ හිටියොත් මේක දන්නව කූඹියකයි යකෙක් මොකක් මකරෙක්වත් නෙවෙයි. යකෙක් මකරෙක් වගේ පේනවා. එයාට සංවේදී වෙච්ච මනසට දැන් මේ කුඹියක් නැතුව මේ වුණා නම් කුඹි කාවන කොහොමද කියලා හිතන්නේ. මේකට ලෑස්ති වෙලා යන්න භාවනා කරන්න කරන පුදුම සංවේදී වෙන්න ගන්න. එයාට ස්ටෙතොස්කෝප් තියන්න ඕනේ ආය වෙන මැෂින් එකක් තියන්න තමයි තේරෙනවා මේ සතියේ වැඩ කරන්නේ නැති. මේ මේ අහවල් තැන අහවල් දෙය මේක වෙලා තියෙන කියලා. අපි ඒක දන්නේ නැහැ. මොකද සතියේ අඳුරගන්නේ නැහැ. සතියේ මොකද්ද කියලා දන්නේ නැතිකම නිසා අපිට මේ යන්ත්‍රෝපකරණ ඕන වෙලා තියෙනවා. එහෙම නැත්නම් තේරෙනවා හොඳට මේ පිට වැඩි වෙලාද, තෙම වැඩි වෙලාද, වාතය වැඩි වෙලාද කියලා. Tamanට තේරෙන්නේ නැත්නම් මොනසද මොන જાතිවලකම් කරත් හරියන්නේ නැහැ. Tamanට තේරිච්ච දවසේ තමයි ලෙඩසන් පෙන්න පටන් ගන්නේ. ඒක නිසා තව ඉස්සරහට මේ වගේ විලෝපන විකෘති කොච්චරද එන්න පුළුවන් ඒත් මේ ශරීර වේදිකාවේ මිසක් ඔක මොකක්වත් වෙන්නේ තව ඉදිරියට යන්න ශක්තිය කුසල ඡන්දේ පහල කරගන්න එක තමයි කරන්නේ. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී කය හිත පිහිටුවා මම දැන් මෙතන යන කර්මස්ථානය මෙනෙහි කෙලිමි. මගේ සිත මෙම කර්මස්ථානයේම දිගටම පිහිටයි. සිතුවිලි ආනමුත් ඒවා වැඩි වැඩිවත්ම එන්න ඇර නිරීක්ෂණය කෙලිමි. දිගට දිගටම සමහරක් වෙලාවට පැමිණි කල මම සිතුවිල්ලක් වශයෙන් මෙනෙහි කරමි. මම මුල් කර්මස්ථානයම මෙනෙහි කෙලිමි. පැය භාගයක් පමණ භාවනාවේ මෙනෙහි කරමිට මගේ සිත හෘදේ වස්තුවේ දකුණු පැත්තේ තැන්පත් වුණි. දකුණු කර්ණිකාවේ කියායි මට සිතුනේ. ඒත් මම මූලික කර්මස්ථානෙම මෙනෙහි කළෙමි. මුලදීම හද ගැස්ම යන්තමට දැනුන නමුදු ටික ටිකින් ටිකම නිශ්චල ගතියක් දැනුනි. මට නිින්ද ගියේ නැති බවට වරින් වර මගේ කයේ ගැස්සි. නිින්ද ගිය බවට වරින් වර මගේ කය ගැස්සීම සාක්ෂාත් වූයෙමි. මාගේ භාවනාව ගැන ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් අවවාදන් ශාසනා පතමි. ඔබ වහන්සේට තුනුවන් තුනුවන්ගේම ආශිර්වාද ලැබේවා. මේ විදිහට විස්තර වැඩියෙන් දකින්නට තමයි බයත් ඇති වෙන්නේ. කරබැලීමේ ආසාවද්ද මත වෙන්නේ කියන එක තමයි මට අහන්න තියෙන මේ ඩියුප් එක. මොකද හිතන්නේ කරගෙන යනකොට මේක තවදුරටත් මේක ඉදිරියට කරගෙන යන්න හිතනවද නැත්නම් බය හිතනවද? බය හිතනවනම් ඒකට පිළියම් කරනවා. ජය වේවා. සම්ප්‍රදායේ ඒකේ අර්ථය තව ටිකක් මහත්ය කියලා කියනවා. අපි කියන ජය වේවා. එච්චරයි. ඒ තමයි මේ වැඩේ කරගෙන යන්න ඕනේ. රැකෙන්නේ රැකෙන්නේ මේන්නේ මියවා කියලා අනික. සමා වෙන්න. මම සක්මන් භාවනාව දකුණු කකුල බිම තබන විට දකුණ කියාත් වම් කකුල තබන විට වම කියාත් මෙනෙහි කළෙමි. පෑෙහි අවසාන භාගයේ මගේ කයෙහි විවිධ ප්‍රදේශ වරින් වර පරණක භාවනාදී වගේම ශනිකව ගැස්සුනිමි. පෑෙහි අවසාන මිනිත්තු 5දී පමණ මගේ වම් කකුලේ දන හිස්සෙන් පිටපැත්තට නෙරා ඇති බවක් මට දැනුනි. කොරෙක් වගේ ඇවිද්දෙමි. එසේ වූ නමුදු මම දකුණ වම කර්මස්ථානයේ දිගින් දිගටම මෙනෙහි කළෙමි. පර්යංකයේදීට වඩා සිත කර්මස්ථානයෙන් පිටත පැන්නේය. සිතවිල දෙස බලාගෙන සිටීම කළ නොහැකි කරුණකි. මට හැඟුණ නිසා සිතවිල්ලක් කියා මෙනෙහි කළෙමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවදියෙන් සක්මන් කරන විටත් සක්මන් කරන විටත් ශරීරය ගැස්සෙන්නේ මන්දයි මට කරුණාවෙන් පහදා දෙන්න මැනවි. මට විටක බිමට වැටේ දෝයි කියා සිතවිලි ආවෙමි. ඔබ වහන්සේට තුන් වර්ගයේම ආශිර්වාද ලැබේවා. සක්මන් කරනකොට විතරනේ කොයි වෙලාවෙත් ඕක තියෙන ඉතින් ශරීරය දිහා බලන්න නෙවෙයි සක්මන් කරන අල්ලපු මිනිහාගේ පැත්ත බලන්න. එතකොට පේන්නේ ආව. අපි ගමනක් යනකොට හැම වෙලාවෙම අර මිනිහා මේ මිනිහා කරන දේවල් බල බල යනකොට තමන්ගේ කය ඒවා පේන්නේ. සක්මන් කරනකොට මේකම බලන යනකොට පේනවා. ඒක අපුදුම අමාරුයි එක් කකුලකින් අනිත් කකුලට මාරු වෙනවා. ඉතින් බලපු නිසා පේනවා කියන මූල ධර්මයේ තියෙනවා. බැලුවේ නැත්තම් පේන්නේ නැහැ. අපිට මොකක්වත් වෙනව පේන්නේ නිසා නැවත නැවත මේක බලන්න. බලනකොට බලනකොට මේකේ නොගැලපෙන ගති, ඒකට yaadෙන්නේ නැති ගති ගොඩාක් තියෙනවා. ඒක තමයි මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්මය කියලා කියන්නේ. ඒක තමයි පේන්නන්න පටන් ගන්න. ඊගොල්ලට කරගෙන යන්න ඕනේ මේක තව හිතට වදින තාක්. සොන්නස අවසාන ලිඛිත ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ පෙර දින රාත්‍රියේදී ඔබ වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ධර්මදේශනාවට සවන් දීමෙන් පසු මෙතෙක් මගේ භාවනා පිළිබඳ පැවති කුතුහලය යම් තාක් දුරට නිරවුල් කර ගැනීමට හැකියවීම මට විශාල සහනයක් විය. එසේද වුවත් තවදුරටත් සක්මන් භාවනාව සහ පරයන්ක භාවනාව පිළිබඳව මම ඔබ වහන්සේගෙන් දැන ගැනීමට කැමතියි. සක්මන් භාවනාව සක්මන් භාවනාව මා වඩාත් ප්‍රිය කරන භාවනාවයි. සක්මන් භාවනාවේදී බොහෝ අවස්ථාවලදී විනාඩි 20ක් 25ක් පමණ කාල සීමාවකින් පසුව මට ඔබ වහන්සේ පැවසූ පරිදි ඇතුවෙන නිද්‍රාශීලී ගතියත් ඒ නොතකා තවදුරටත් සක්මනේ යෙදෙන විට දෙපා පැටලී වැටෙන්ට යන ස්වභාවයත් ඇතිවන බැවින් සක්මන නවතා දමමි. එසේ නවතා දැමූ විගසම නැවතත් ප්‍රකෝටි තත්ත්වයට පත්වේ. නමුත් නැවතත් සක්මන ආරම්භ විට අවසන් කරන මොහොතේ පැවති සිතත් පැවති සොම්නස්සහගත බව සහ ශරීරයේ පැවති සහනශීලී බව නැවතත් ඇති නොවේ. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ පැවසූ පරිදි මේ භාවනාව යහපතක් යහපත් ප්‍රවණතාවයක් බව ඇති බව ලැබීම සතුට කරුණකි. නමුත් මට අවශ්‍ය මෙසේ පැවති සහනශීලී බව දිගටම පවත්වාගෙන යන ලෙස සක්මන් භාවනාව කෙසේ කරගෙන යා යුතුදයි පහදා දෙනසේක්වා. පරයන්ක භාවනාව සෑම සක්මන් භාවනාවකම අවසානයේදී පරයන්ක භාවනාවට යාමේදී විනාඩි දෙකක් තුනක් පමණ වැනි සුළු වේලාවක් තුළදී සිත සමාධිගත වේ. එහිදී ඔබ වහන්සේ පැවසූ පරිදි මට හැම විටම විවිධ වූ පැරණි සිදුවීම් සිහිගැන්වේ. මේ හැම සිදුවීමක්ම පැරණි සිදුවීම් බව දැනෙන නමුත් භාවනාවෙන් මිදුණු විට කිසිම දිනක ඒ දැනුණු දේ මොනවාද යන්න සිහියට නොවන අතර මෙසේ භාවනාවේදීම සිත ඉවතට ගියා තියෙන බවද දැනේ. එවිට එම සිදුවීම ඉවත් වී තවත් සිදුවීමක් වශයෙන් සිදුවීම් වැලක්ම සිහි ගැන්වේ. පෙර දින රාත්‍රියේ වහන්සේ දේශනා කළ ධර්ම සාකච්ඡාව ඇසීමෙන් පසු එය භාවනාව යහපත් ලක්ෂණයක් බව ඇසීමට ලැබීම සතුට කරුණකි. බැවින් ස්වාමීන් වහන්ස මට දැන ගැනීමට අවශ්‍ය එසේ සිදුවීම් එමින් යමින් පවතින බව දිගටම දකිමින් සිටීම පමණක්ද මා භාවනා තුලදී කළ යුත්තේ. නොයසේනම් භාවනාවේදී ඒන් මිදී හෝ ඉන්හාට ගේ භාවනාවේ වැඩි දියුණුවට මා කුමක් කළ යුතුද? කරුණා පෙරදරුව පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට නිවන් සුව පතමි. ඔය ඉස්සලකේ කියලා තියෙනවා මේ ඇතිවෙච්ච සක්මණ සැපේ දිගට පවත්න්නේ කොහොමද කියලා. දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා මෙයාගේ ඇතිවීම නැතිවීම දෙක තියෙද්දී මේක දිගට කරගෙන යන එක තියෙන නැත්නම් පරිබාහන පරිබාහිරව කරන්න තියෙන දේවල්. මොකක්වත් නැහැ. ඔය යන පාර හරි. ඔක විනාශ කරන්න නැතුව යන්න පුළුවන් නම් දිනුවෝ බාධා නැතුව සිද්ධ වෙනවා. මොන જાති වෙනස් කරත් 60 ගුණක් කරනවා වගේ පෑදීතිය බොරදිය වැටුණා වගේ අනාකූල ප්‍රවාහයේ ආකූල වුණා වගේ අවුල් වෙනවා. ඔක දිගට යන්න හරි. ඒක තමයි ට්‍රාෆික්. දැන් අපි විනාඩි 10ක විතර මමාවක පටන් ගත්තා දැන් නම් විනාඩි 10ක් පැයක් ගිහිලා තියෙනවා ඒ නිසා අපිට විනාඩි 50ක වගේ කාලයක් තියෙනවා මේ සක්මන් භාවනා කරන මේ පොඩි දරුවෝගෙන් ආසයි මොනවද දැනගන්න ඒගොල්ලෝ භාවනා කරනවා ඈ භාවනා කරන මොනවද පේන්නේ කියලා කියන්න කැමති නැහැ තියාගෙන ඉනවද හිට එනකොට හරියන් සක්මන් කරනකොට මොනවද දැනෙන්නේ හරියන් කිඳගෙන ඉන්නකොට මොනවද දැනෙන්නේ කියලා පොඩ්ඩක් ආලා ලියගන්න දෙන්නම ලියාගෙන පොඩ්ඩක් ආක්කේ පහ පහ විතර වගේ මේ නාගිය කොච්චර ලිවත් ඊට වැඩි වටනා එක පොඩි දරියෝ වචන අකුරු වාක්‍ය පහක් තියෙනවා. මොකද කියන්නේ එළියනවා දෙට. දෙන්නටම පොත් දෙකක් ඕන දෙන්නම්. මේ නාගමිසුලිනව මොකක්ද ලියන්න බෑ. ඔය ඌව එක ඌව මොනවා කරන්නේ Tamanට වෙච්ච දේ විතරයි. නාගි කට්ටිය හදන්න බෑ. ඔය කට්ටිය හදන්න. ඔය hina වෙනකොට. ගාල්ලේ ඉන්න තේරම නා කියන ගන්නවා. මම බෑනේ මම දෙන්නේ කිල්ල දෙන්නේ උන් දෙන කොච්චර පොඩි වයස් කාලයද මම මම ලකුණු ඔක්කොම ගන්න. ඔය දැන් මාව බේරන්න ඕනේ. ඔය ඔය බෑනට පස්සේ ඕගොල්ලෝ එහෙට ආවේ නැත්නම් එහෙම මම ගස්. ඒත් ඇවිල්ලා මම ඈ දහම් පාර ඒ ගියේ නේද? කීර දිවර එන්න අපේ 11 මාස. 10ට ආරම්භ ඉවර වෙන්නේ. දහම් පාස. ඒක එකමාරු වුණා කමන්නේ. හා. පොඩ්ඩක්. ඊයාගෙන එහු නැත්තම් මේ මේ මොකක් නාගේ ටික දෙහෙම වට කරන වට ගහයි. ඔය දෙන්න <laughs> ඉස්සරහට දින කරලා. හොඳයි අපි එහෙනම් මෙතනින් ධර්ම සාකච්ඡාව સમાપ્ત කරනවා.